ඊළඟට අරුන්දති කුරුකුලසූරිය මහත්මිය අරුන්දති වෛද්‍යතුමිය හරි ස්වාමීන් වහන්සේට ඇහෙනවද ඇහෙනවා ඔව් දරු ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි මගේ ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ සංක්ෂිප්තව කියන්න බලන්න අද ස්වාමීන් වහන්සේගේ දැන් අද මේ ධර්මදේශනාවේදී ස්වාමීන් වහන්සේ පැවසුවා දැන් අපේ හිතේ ස්වභාවය තමයි නිතර සැප හෝ දුක හෝ අර ආයතන හයෙන් අපිට දැනෙන සැප හෝ දුක හෝ එකපාරට මේක දැනුණ ගමන් මේක මත එල්බගෙන එයින් තමයි අපි හුඟක් වෙලාවට ප්‍රතික්‍රියා කරන්න ක්‍රියාන්විත වීමට පෙළඹෙන්නේ කියලා. ඉතින් මම හිතන්නේ ඒක තමයි අර කියලා තියෙන්නේ මම හරිම කැමති එකක් ධර්මයේ කොටසක් කර අපිට කියන්නේ අපේ හිත తත්‍ර ත්‍රාත්‍රාබිනන්දති අබිනන්දති අබිවදති අජ්ජෝසායති තිත්තති කියන එක ස්වාමීන් වහන්සේ අර හිත ගිය ගිය තැන ගිහිලා ඇලිලා ඊට පස්සේ මේක සුභයි සැපයි ආත්මයි නිත්‍යයි කියලා පිළි අරගෙන ඊට පස්සේ එතනින් එහාට අපි යන්නේ නැහැ. ඉතින් ඒකේ ගිලිලා ගැඹුරෙන් ඒකේ කිමිදිලා ඊට පස්සේ කොහොම අකුසල් කරගන්න ඕන දේවල් කරගෙන ඉතින් ඒක ස්වාමීන් දැන් ස්වාමීන් වහන්සේගේ මේ ස්වාමීන් වහන්සේගෙන අනිත් අපේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලාගෙන් ධර්මය ඉගෙනගෙන මේ දැන් මට අවුරුදු 67ක් ඉතින් අවුරුදු 50න් පස්සේ වගේ තමයි ස්වාමීන් වහන්සේ මේ දේ මෙහෙම දකින්න පුරුදුනේ. දැන් ඊට ඉස්සර විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ඔය తත්‍ර తත්‍රාබි නන්දති ඒක හොඳටම ඒ විදිහටම ඕන විදිහ ස්වාමීන් වහන්සේ පසු කාලෙක තමයි තේරුනේ. හැබැයි ඒ කාලේ හිතුවේ ඒක තමයි හරි විදිහ කියලා. දැන් මට ඉස්සර හිතෙනවා ස්වාමීන් වහන්සේ ගොඩාක් ඔය තැන්පත්ද බයෙන්ද එක්කෝ ඒ ඒ තැන්වල කතා කරන්න ආත්ම විශ්වාසයක් නැතුවද කොහොමද මම දන්න හේතුව නමුත් කට්ටිය දැන් ඒ එන පිටින් එන ආවේගශීලී දේවල් වලට ප්‍රතික්‍රියා නොකර ඉන්නකොට ඉතින් මට හිතෙනවා ඉතින් එහෙම හිටියොත් බෑනේ විශ්වවිද්‍යාලේ ඉන්නකොට ඉගෙන ගන්නකොට කතා කරන්න ඕනේ ප්‍රශ්න අහන්න ඕනේ ඒ වගේ වෙන්න ඕනේ කියලා. ඉතින් දැන් ස්වාමීන් වහන්සේලාගේ මේ ධර්මය අහනකොට තමයි අහලා ඒක තමන්ගේ ජීවිතයට ගලපගෙන ඒ විදිහට හිමිට හිමිට වෙනස් වෙනකොට තමයි ස්වාමීන් වහන්සේ හුඟාක්ම ප්‍රායෝගික අතින් අපි මං හිතන්නේ ධර්ම මාර්ගයට වැටිලා ඒ ඔස්සේ යවෙන්නේ. ඉතින් ඒක ගොඩක් ස්වාමීන් වහන්සේ අනුරුද්ධ සූත්‍රය කරනකොටත් පහුගිය දවස්වල අර අපේ රටේ තත්ත්වය දැන් ඇත්තම මේ අවස්ථාවක් ගැන කතා කරනවා නම් පාරට බහැලා අපි අරගලයක් කරන්න හිතුවොත් දැන් අපි කරන්න ඕනේ කුමක්ද කියන එක දැන් මොකටද අපි එතනට යන්නේ කියලා පැහැදිලිවම හිතේ දකින්න කියලා දකින්න දැකලා ඒ කල යුතු දේ විතරක් කරන්න කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ අරගලයට දැන් ඇත්තටම ඉතින් අපිට හරි දුක හිතුණා මොකද මේ තරුණ දරුවන් ගිහිල්ලා කෑ ගහගෙන මේ හොඳ රටක් සිස්ටම් චේන්ජ් එකක් කියලා කියන ඒගොල්ලන් කියන දේ හරි කියලා මට පෞද්ගලිකව හිතුණා. ඉතින් ගියාම ස්වාමීන් වහන්සේ දැන් මට පොඩ්ඩක්වත් හිතුන්නේ නැහැ පිස්සා um, <laughs> ඌ මැරියන් go to hell ඔය ඒ වගේ දේවල් වචනෙන්වත් සම්මාස මගේ හිතේ ඒගොල්ලන් කියනකොට මම නිශ්ශබ්ද වුණා. හැබැයි දැන් ජය වේවා කියනකොට පුදුමේ ජය වේවා කියලා ඒගොල්ලෝ ඔක්කොමලත් එක්ක එකතු වෙලා එකතැන ඉන්න පුළුවන් වුණා. ඉතින් මට හිතුනේ ස්වාමීන් වහන්සේගේ මාර්ග පෙන්වීමෙන් හින්දා අර පැටලිලි ස්වභාවය දැන් සම්මුති ලෝකේ අපි ඉන්නකොට ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට වැඩි අපි නිතරම ගැටෙනවනේ හැමදේම ආවේගශීලී දේවල් ඉතින් අනුරුද්ධ සූත්‍රයේ දේශනා මාලාවම නිසා අර මට හිතෙනවා මම හරිම සතුටකින් එතන හිටියේ. කියන්නේ මම ගෝල්ෆ් රේස් ගියේ නෑ. නමුත් අපේ ගමේ හිටපු තැන මට හිතෙනවා අපි සහයෝගය දක්වන්න ඕනේ වැඩි හිටියන් වශයෙන් අනිත් එක දැන් ඒගොල්ලන් පාරට එනකොට එහෙම අපි ගිහිල්ලා ඉතින් කියනවා පාරෙන් අයින් වෙන්න දැන් පාරේ රත වාහන යන්න තියෙනවා අපේ අපි කියන්න ඕනේ දේ අපිට අයිනේ දැන් කියන්න පුළුවන් එහෙම කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් මේක මගේ ප්‍රශ්නය දැන් අපි තරුණ කාලේ බණ ඇහුවේ නැද්ද? එක්කෝ අපිට මේ වගේ ධර්ම දේශනාවල් අහන්න ලැබුණේ නැද්ද? අනිත් එක අපි පාසල් යනකොට ස්වාමීන් වහන්සේ බුද්ධ චරිතය පොඩි කාලේ ඉඳලම ඕලෙවල්ස් වෙනකන් එකම බුද්ධ චරිතය තමයි ඉගෙන ගන්න. ඉතින් ඒක ඕලෙවල්ස් වලටත් කරනවා. ඊට පස්සේ සූත්‍ර ඉගෙන ගන්නවා. නමුත් ධර්මයේ මේ ප්‍රායෝගික පැත්ත කියන්නේ මට හිතෙනවා අවුරුදු 20 සහ 40 අතරේදී මේ දේ හොඳින් අපිට ඉගෙන ගන්න පුළුවන් නම් අපිට මේට වැඩිය අපේ බුද්ධ වචනය අනුව ජීවත් වීමට පුළුවන් කියලා. ඉතින් මට හිතෙනවා ස්වාමීන් වහන්සේ මම මේ නිකන් අදහසක් ප්‍රකාශ කරන්නේ වහන්සේ අපිට හුඟක් මේ මොකද මඟ පෙන්වීම කරන නිසා අනිත් එක අපි කට්ටිය ඔක්කොම මේ මාර්ගය දැන් අවතීර්ණ වෙලා මේ මාර්ගයේ යන්නේ මේ මම හිතන්නේ මෙතන තරුණ දරුවනුත් ඉන්නවා. එතකොට මට හිතුණා ස්වාමීන් වහන්සේ පාසල් වල අපි උගන්වන බුද්ධ ධර්මය <laughs> කියන දේ පොඩි අඩුවක් නැද්ද කියලා ප්‍රායෝගික පැත්තෙන් හරිම අඩුයි කියලා මට හිතුණා මේ දැන් විශේෂයෙන් මේ ජනාධිපති මන්දිරය තුලට ගිහිල්ලා අර ඇඳන් වල නිදියාගෙන බාත් รู ම් බාත් รู ම් කැඩෙන්නේ නැති කට්ටිය වැඩි හින්දා නැති. නමුත් ඒක මට හරි අසංවරයි වගේ. එතන ඒගොල්ලන් ඒගොල්ලන් කරපු දේ ඒගොල්ලන්ගේ මොකද ඉස්සෝන ඒකට කියන්නේ ඒගොල්ලන්ගේ ගෝල් එක තිබුණේ ඔව් පරමාර්ථය තිබුණේ අකමැති ජනාධිපතිතුමෙක් පළවන්න. ඉතින් ඒක විතරයි. එයින් එහාට ඔය අනම්මනන් දේවල් කරන්න ඕනේ නැහැ ඒක දැන් ලෝක ප්‍රජාව ඉස්සරහා ඔය ඔක්කොම වීඩියෝස් ගියාම එහෙම අපේ රටේ තරුණ දරුවන්ගේ තියෙන සංවරභාවය තමයි එතන නැහැ කියලා පේන්නේ. ඉතින් දැන් මණ්ඩනේ මට එහෙමයි ඉතුරු සමනස ඉතින් මට හිතුණා මේ වගේ ධර්මයක් දැන් මට එදා ඒ වචනයක් මට කටටවත් එන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ මතක් වෙනවා. කියන්නේ දැන් ස්වාමීන් වහන්සේ අපිට කිව්වේ මෙහෙමනේ මේ මනස හසුරව ගන්න කියලා. ඉතින් ධර්මයේ ඉගෙන ගත්තත් දැන් පොතපත් වලින් ඉගෙන ගන්න ශ්‍රුතමය ඥානයත් උදව් වෙනවා. ඉතින් මට නිකන් මේ අදහසක් ස්වාමීන් වහන්සේ ආවේ දැන් ස්වාමීන් වහන්සේලා වගේ අයටනේ මේ වගේ දෙයක් කරන්න පුළුවන්. මේ තරුණ දරුවන්ට මඟ පෙන්වීමට වයස අවුරුදු කියන්නේ ওই 18 19 වෙනකොට යන්තම්වත් අපිට ප්‍රායෝගික පැත්ත අඳුන්වා දෙන්න බැරිද කියලා. මොකද මගේ පෞද්ගලික එක්ස්පීරියන්ස් එකනොත් කියන්නේ ස්වාමීන් වහන්සේ. මොකද මම විශ්වවිද්‍යාලෙදී මට හිතුනේ ආයතන 6 පිනවල තමයි ජීවිතය ගැන ගැඹුරු අවබෝධයක් ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් මම හිටියේ ඒ ස්ථාවරේ. <clears throat> දැන් ඔබතුමිය කිව්ව කාරණය බොහොම වැදගත්. ඒකේ පැති කීපයක් තියෙනවා. එකක් තමයි දැන් ඔබතුමිය කිව්වා අවුරුදු 50න් පස්සේ තමයි ඒවා දැනුනේ කියලා. ඒ එක එක්කෙනාගේ ප්‍රඥාව මුහුකුරා යන විදිහ දැන් සමහරව අවුරුදු 7 වෙනුත් 13 වෙනවා තියෙනවා. එහෙමයි. එතකොට අපට නිර්දේශ කරන්න කරන්න බෑ අවුරුදු 7 දී තමයි මේක වැටහෙන්නේ අවුරුදු 40 දී තමයි වැටහෙන්නේ 50 දී තමයි වැටහෙන්නේ එහෙම අපිට නිර්දේශ කරන්න බෑ එක එක්කෙනා සසරේ පුහුණු කරලා තියෙන ප්‍රමාණයත් එක්කලා මේ ජීවිතයේ කල්යාණ මිත්‍ර සුර සද්ධර්ම ශ්‍රවණය ලැබෙන ස්වභාවයත් එක්කලා ඊළඟට අපි යෝනිසෝ මනසිකාරයෙන් ඒවා මෙනෙහි කරලා ධර්මානුධර්ම ප්‍රතිපන්නව පුහුණු කරන්න යෙදෙන ස්වභාවය ඇති. ඔය ඔක්කොම එකට එකතු වෙන්න ඕනේ. සසරේ හැකියාව තිබුණට කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය නැත්තම් ඒත් මතුවෙන්නේ අර මහදන සිට පුත්‍රයාට වගේ. සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර ඇසුර, සාංශාරික සහයෝගය සියල්ල තිබුණා වුණත් ඒවා යෝනිසෝ මනසිකාරයෙන් හිතලා පුහුණු කරන්නේ නැත්තම් අර දේවදත්ත හාමුදුරුවන්ට වගේ ඒවා මතු කරගන්න පවත්වා ගන්නටත් බෑ. එතකොට මේ සියල්ල එකතු වෙන්න ඕනේ. ඒ එකතු වීම කවදා කොහොමද සිද්ධ වෙන්නේ කියන එකට අර සසරේ අපි කරලා තියෙන කුසලය, අපේ ප්‍රාර්ථනා ඒවත් බලපානවා. ඒ නිසා තමයි අපිට පැතුමක් කියන එකක් අවශ්‍ය වෙන්නේ. මෙන්න මෙහෙම මේක සිද්ධ වෙන්න. එතකොට එතනට ඉලක්කගත කරන. එතන ඒ ඉලක්කගත කළාම අපේ කුසල බලය එතනට ඇවිදින් හේතු වෙනවා. ඒ හේතු නම් තමයි පසුබිම හැදෙන්නේ. ඉතින් ඒ නිසා අපිට මේ බඳු ප්‍රාර්ථනා ඇති කරගෙන, මේ බඳු කුසල් කරගෙන, ඒ විදිහට සිත පුහුණු කරගෙන එන්නටත් ඕනේ මේ ජීවිතේ සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ඒවා ගොඩනගෙන්නත් ඕනේ. ඒක පැත්තක්. අනිත් පැත්ත දැන් ඔබතුමිය යෝජනා කළා අර පාසල් වල දරුවන්ට එහෙම ඊට වඩා ප්‍රායෝගික දෙයක් කියලා. ඇත්තටම මේක අවශ්‍යයි. අවශ්‍ය වුණාට පාසල් පද්ධතිය තුල දේවල් ක්‍රියාත්මක වෙන්නේ එක්තරා යාන්ත්‍රික ක්‍රමයකට විභාග ඉලක්ක කරගෙන. එතකොට ඒ පාසල් වල නෙමෙයි දහම් පාසල පවා අදපත් වෙලා තියෙන්නේ ඒ தත්වෙට එහෙම යාන්ත්‍රික ක්‍රමයකට. නමුත් අපි මෙහි අපේ පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාමේ විනයාලංකාර දහම් පාසල අපේ කලුතර පදුම හඳුරෝ තමයි ප්‍රධානාචාර්ය හඳුරෝ උන්වහන්සේ හරියට කැප වෙනවා මේ දහම් පාසලේ වෙනම පීරියඩ් එකක් තියෙනවා ප්‍රායෝගික දේවල් අධ්‍යයනය කරන. පසඟ පිහිටුවල වදින්නේ කොහොමද? ඊළඟට බද්ද පරයන්කෙන් වාඩි වෙන්නේ කොහොමද? මේ හැම දෙයක්ම හරියට කියාද. ඊට පස්සේ දරුවන් විවිධ කණ්ඩායම් හැටියට වෙන් කරලා ඒගොල්ලන්ගේ ප්‍රායෝගික කුසලතා වර්ධනය කරන්න. කොහොමද අපි මේ රෝහලක් පිරිසිදු කරන්නේ? කොහොමද අපි වැඩිහිටියන්ට සලකන්නේ? කොහොමද අපි දානයක් දෙන්නේ? කොහොමද අපි බෝධි පූජාවක් තියන්නේ? ඒතර මේ හැම දෙයක් ඊට පස්සේ කොහොමද අපි සිල් ගන්නෙ? කොහොමද භාවනා කරන්නේ? මේවා පුරුදු කරන්න. ඉතින් නව නමුත් දැන් අපිට ඒ ඒ වයසේදී ඒවා පුහුණු කරන්න පහසු නෑ. දැන් අවුරුදු 50න් පස්සේ වෙනකොට ඔච්චර වැටහීමක් ඇති වෙන ඔබතුමියටම විශ්වවිද්‍යාල මට්ටමේ ඉන්නකොට ඔබතුමියට කල්පනා උනේ මොකද්ද? අර සියල්ල පිනවලා තමයි මෙතනට යන්න ඕනේ. දැන් මේක තමයි අර ඒ තරුණ වයසේ තියෙන වෙනස ඒ කියන්නේ ඒ ඒ කාල සීමාවේ හෝමෝන සක්‍රිය වීමත් එක්කලා තමයි මේ නැවුම් අත්දැකීම් ලබන්නට ඕන කියන මේ කුතුහලය අවදි වෙන කාලය. ඒතකොට කුතුහලය අවදි වෙන කාලේ අපිට එකපාරට මේ මහා ඥානය ඇති කරන්න ඕන කියලා අපි උත්සාහ කළාට හැම දිනා තුල මේක ඇති කරන්න බෑ. ඒක ඇති කරන්න පුළුවන් කලාතුරකින්. අර ඒකයි මම කිව්වේ අරුදු 7 දිත් ඒ ඥානය අවදි කරගන්න පුළුවන් අය හිටියා. ඒ නිසා අවුරුදු 18 20 වෙනකොට අවශ්‍ය නම් කෙනෙකුට ඒවා මතු කරගන්න පුළුවන්. හැබැයි වැඩි දෙනෙක් අර ඉන්ද්‍රිය පිනවීම කියන මේ පටු තැන ඉන්න නිසා මේ අලුතෙන් හම්බ වෙන මේ උත්තේජනය අත්විඳින්න ආස්වාදනය කරන්න ඒගොල්ලෝ තුල ලොකු කුතුහලයක් තියෙනවා. ඒ කුතුහලයෙන් තමයි මේ දරුවන් පොළඹවන්නේ. ඉතින් ඒකට යම්කිසි ධර්මයේ ප්‍රායෝගික සහයෝගයක් ලැබුණොත් ලොකු සංවරයක් ඇති කරන්න පුළුවන්. ඒකේ කිසි විවාදයක් නැහැ. නමුත් පාසල් පද්ධතිය තුල අපිට එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න පහසු නැහැ. ඒවා යාන්ත්‍රික ක්‍රමයකට විභාග ඉලක්ක කරගත්තු ක්‍රමයකට විශේෂයෙන් අපේ රටේ අධ්‍යාපනය සැකසීලා තියෙන නිසා. ඒ තියා දැන් අපි අපි පුංචි කාලේ අපිට මතකයි පාසලේ තිබුණා වෙනම මේ පරිසරය ඊළඟට කෘෂිකර්මය ඒ පීරියඩ් වලදී විශේෂයෙන් කෘෂිකර්ම පීරියඩ් එකේදී අපි එළියට ගිහිල්ලා කොටලා පාත්ති දාලා දාලා බත්තල හිටවලා ඒවා මේ කඩවල් වලට විකුණලා ඒවා මුදල් අරගෙන ඒවා පාසලේ සංවර්ධන කටයුතු වලට යොදන. එතකොට මේ මහා පොළොව මත ජීවත් වෙන අධ්‍යාපනයක් යම් ප්‍රමාණයකින් හරි තිබුණා. දැන් අද ඔක්කොම ඒවා නිකන් කාමරයක් ඇතුලේ මේ ඩිජිටල් ක්‍රමයට යන ඉලක්කත් එක්කලා තමයි අද ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ. සල්ලි හොයන්නේ ඒ අංක ක්‍රමයට. එතකොට තමන්ගේ වත් බොහෝසත්කම් තීරණය කරන්නේ, හැකියාවන් තීරණය කරන්නේ. ඒ විතරක් නෙමෙයි අද විවාහය තීරණය කරන්නේ සුදුසු සහ සහකරුවා සහකාරිය තෝරන්නේ පවා අන්තර්ජාලය ඔස්සේ. මේ මට්ටමට අද මේවා සංකීර්ණ වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ විදිහට අර මූලික පරමාර්ථ මොනවද කියලා වැටහෙන්නේ නැති වෙනකොට සහ ඊළඟට සංකීර්ණ වෙනකොට අර தත්වයන් අපි හිතන විදිහට ස්ථාපිත කරන්න පහසු නැහැ. එහෙම ගැටලුවක් තියෙනවා. ඉතින් දහම් පාසල් වල ඒක කරන්න පුළුවන් වුණාට අපේ දහම් පාසලේ කලුතර පදුම හාමුදුරුවෝ කැප වෙන විදිහ බැලුවාම පේනවා ඇත්තටම මටවත් ඒ දහම් පාසලේ ප්‍රධානාචාර්යකම ගත්තොත් ඔය මට්ටමින් ඒවා කරන්න බෑ කියන ඉතින් ඒවා එක් එක්කෙනා තුල තියෙන කෞශල්‍යයන් අනුව තමයි ඒ ඒ හැකියාව අපිට සමාජගත කරන්න පුළුවන් වෙන්නේ. අනික් කාරණේ තමයි ඔබතුමිය කිව්ව අර දරුවන් අර විදිහට යම්කිසි පරමාර්ථයකින් අරගල කරන්න පටන් ගත්තා. නමුත් අන්තිමට ඒගොල්ලෝ මේ මූලික පරමාර්ථයට පටහැනි දේවල් වලට යොමු වුණා. ඔබතුමිය එහෙම නොවි ඔබතුමියට ඉන්න පුළුවන් වුණා මේ ධර්මයේ නිසා. ඒක ඊටාම වටිනා කාරණයක්. දැන් ධර්මයේම ඉන්න අයට උනත් සමහර වෙලාවට තමන්ගේ මූලික පරමාර්ථ අමතක වෙනවා. දැන් අපි මහාන වෙලා ඉන්නකොට අපි මහාන උනේ මොකටද නිවන් දකින්න. නමුත් නිවන් දකින්න මහාන වෙලා ඒ ස්වාමීන් වහන්සේලා වැඩි දෙනෙක් බැලුවෙන් පස්සේ දැන් මොනවද කරන්නේ? එතකොට මේ මූලික પરමාර්ථ ගිලිහිලා. ඊට පස්සේ තමන් විවාහ වෙන්නේ හොඳ සාර්ථක විවාහ ජීවිතයක් ගත ගන්න. නමුත් දරුවෙක් දෙන්නෙක් ලැබිලා වසර කීපයක් යනකොට ඇත්තටම ඒගොල්ලන්ට ඕනකම තියෙන්නේ සතුටින් සැහැල්ලුවෙන් සමගියෙන් ජීවත් වෙන්නද එකිනෙකා පරයා යමින් එකිනෙකාගේ දෝෂය මතු කරමින් මම තමයි හොඳ නුඹ වැරදි කියලා චෝදනා කරමින් ගැටෙන්නද ඕන. ඒතර මෙහෙම බැලුවෙන් පස්සේ මේ හැම තැනම තියෙන්නේ මූලික પરමාර්ථ අමතක වීම. ඉතින් ඒක අපි මේ manuss ලෝකෙට ආපු තැන ඉඳලා manuss ලෝකෙට අපි ආවෙම මනස සංවර්ධනය කරනවා. ඉතින් එතන ඉඳලම අපේ පරමාර්ථ අපට අමතක වෙනවා ටික දුරක් වැඩ කරගෙන යනකොට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දිනපතාම සිහි කළා. මොකටද මහාන උනේ මොකක්ද මේ ජීවිතය කියලා බුද්ධ අවවාදයේ තුලින් බුදුහාමුදුරෝ දේශනා කරන අප්‍රමාදේන භික්කවේ සම්පාදේත මහන්නේ අප්‍රමාදීව ಗುಣධම් වඩන්න. ඇයි බුද්ධෝත්පාදෝ දුර්ලභෝ ලෝකස්මේ බුද්ධෝත්පාදේ දුර්ලභයි. මනුෂ්‍යාත්ම භාවයේ දුර්ලභයි. ශන සම්පත්තිය දුර්ලභයි. මහානකම දුර්ලභයි. සද්ධාව දුර්ලභයි. එතකොට මේ දුර්ලභ දේවල් ඔක්කොම නුඹලට ලැබිලා තියෙනවා. ඒ නිසා ප්‍රමාදී වෙන්නට එපා. දැන් මේක දිනපතාම බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඇයි එහෙම දේශනා කළේ? එතරම්ම අමතක වෙනවා මූලික පරමාර්ථ. ඉතින් අර සසරේ දිගු කලක් යම්කිසි ඉලක්කයකට හොඳට මනස පුහුණු කරලා තිබුණු මේ ජීවිතේත් හොඳට සති සම්පජඤ්ඤයෙන් කටයුතු කරන ඒ මට්ටමකට සංයමයක් දවණයක් ප්‍රගුණ කරගත්තු අර යම් ප්‍රමාණයකට හෝ අර මහාත්ම ගති ලක්ෂණ අවදි කරගත්තු කෙනෙකුට තමයි ඔය කියන පරමාර්ථවල පිළිපලා කටයුතු කරන්න පුළුවන්. අනිත් සියලු දෙනාම අර පොදු සත්ව ගතිය තුල තමයි ඉන්නේ. ඒ කියන්නේ හැඟීම් සහ අද්දහිත් එක්කලා තමයි වැඩ කරන්නේ. ඒ නිසා මූලික පරමාර්ථ කොච්චර හොඳ වුණත් එතනට ගියාට පස්සේ ඒගොල්ලන්ගේ හැඟීම් වෙනස් වෙනවා. ඒ වෙනස් වීම නිසා තමයි විකාර රූපී දේවල් අපිට ප්‍රකට වෙන්නේ. ඒ නිසා මේ මූලික පරමාර්ථයේ හිතා සිටනවා කියන එක තරුණ දරුවන්ට විතරක් නෙමෙයි ගිහි පැවිදි වැඩිහිටි සියලු දෙනාටම තියෙන බරපතල අර්බුදයක්. ඒ නිසයි මේ සති සම්පජඤ්ඤය අපිට මෙතරම්ම වැදගත් වෙන්නේ. එහෙමයි සොයනස් අන්න මට අමතකුණා දහම් පාසල් පද්ධතිය ගැන අපිත් පුංචි කාලේ දහම් බදුල්ලේ මම පුංචි කාලේ හිටියේ අපේ ස්වාමීන් වහන්සේලා හුඟක් මං හිතන්නේ ඒ අපිට ඒ අවදීදී දුන් මාර්ග පෙන්වීම යම්මලා තාත්තලාගෙන් ආච්චි අම්මලාගෙන් කියන්නේ බෞද්ධ සංස්කෘතියත් එක්ක වැඩුණාත් එක්ක ලැබුණ ආభాෂයෙන් ගොඩාක් ආරක්ෂාවක් තිබුණා ස්වාමීන් වහන්සේ. නෑ කියනව නෙවෙයි ඒක තිබුණා. and මං හිතන්නේ මං ආරක්ෂා වුණා නම් කරදරයකටපත් වෙන්නේ නැතුව ඒ කාලෙන් මේ කාලය සමනය කරලා අවුරුදු 40 50 වෙන්න දැන් ධර්මයේ පැත්තටම යොමු වෙලා එහෙම හුඟක් ගැඹුරට ධර්මයේ ඉගෙන ගන්න ආශාවක් ඇති වුණෙත් මං හිතන්නේ ඒක නිසා. ඉතින් අනිත් එක ස්වාමීන් වහන්සේ කියන වගේ මං හිතන්නේ සසරත් පුරුදු මං හිතන්නේ තියෙනවා ස්වාමීන් වහන්සේ මොකද මම අපේ මම ගියේ ක්‍රිස්තියානි ඉස්කෝලේකට අපිට හිටිය බෞද්ධ දර්ශනය කියලා දුන්න මුගාක්ම හොඳ ගුණවත් අපි අපි විශේෂ පරිස්සම් වෙන්න ඕන තැන තමයි දැන් අපිට බාහිර වශයෙන් අපිට පව්කම් නොකර ඒක පරිස්සම් වෙන්න පුළුවන් හැබැයි එපමණකින් අපි සෑහීමටපත් නොවි හැම විටම සති සම්පජඤ්ඤේ පවත්වන්න ඕන දැන් මේ මෑතකදීත් එක මැදිවිය ඉක්මෝපු වගේ අම්මා කෙනෙක් අපිත් එක්කලා කියනවා හම්දුරනේ දීර්ඝ කාලයක් අපි ධර්මය ඇසුරු කළා එතකොට ඊටාම හොඳ මට්ටමක අපි ඉන්නවා කියලා තමයි අපි හිතාගෙන හිටියේ. හැබැයි මේ ඊයේ පෙරේදා ඇති වුණු සරාගී මනෝභාවයක් පිළිබඳව කල්පනා කරලා බලනකොට හාමුදුරනේ මට පුදුම හිතුණා අවුරුදු 18 20 හිටපු මමයි දැන් ඉන්න මගේ මොකද්ද ඇති වෙලා තියෙන වෙනස? කය කොච්චර වයසට ගියත් කොච්චර බණ ඇහුවත් අර ඇති වෙන මනෝභාවයන් ගත්තාම ඊටාම ලාමක තත්වයකට අපි යන්න පුළුවන්. ඉතින් ඒ නිසා හැම විටම අපි දෙන උපදේශය තමයි ගිහිද පැවිදිද අම්මා කෙනෙක්ද තාත්තා කෙනෙක්ද වයස කොච්චරද කියන එක මේ මේ කාරණේදී වැදගත් වෙන්නේ නැහැ. අපි අපි ඇවිත් තියෙන ගමන් මඟ තුල අපි මාර්ගඵලයකටපත් වෙන තෙක් අපට අපි පිළිබඳව සහතිකයක් දෙන්න බෑ. ඒ හැම විටම අපි සිහි බුද්ධියෙන් පරිස්සම් වෙන්න උත්සාහ කරමින් පියවරෙන් පියවර ඉස්සර දැන් ඔත් මේ කිව්වේ එදා හිටියට වඩා අද මට සතුටක් ඇති වෙනවා. එදා හිතපු විදිහ හරි කියලා හිතුවා. අද හිතන විදිහ අපිට හරි. ඒතර තව ටිකක් අපි ඉස්සරහට යනකොට අපි වැඩෙනවා නම් ඊටත් වඩා නිවැරදි මේ ක්‍රමය නේද කියලා අපිට දැනෙන්න ඕන. අන්න ඒ විදිහට මාර්ගඵල අවබෝධය දක්වාම අපේ ප්‍රඥා වර්ධනයක් සිද්ධ වෙන්න ඕන. එකතන පල්වීමක් නෙමෙයි. ඒ නිසා ඔබතුමියගේ අත්දැකීම සිහිපත් කිරීම හැමෝටම ගොඩක් වැදගත් වෙනවා. සර්ණයි. සර්ණයි.